තේරුවන් සරණයි. අපි නිවන් මඟ ගැන විවිධාකාර පැතිකඩයන් ඔස්සේ දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවා. ඇත්තටම මේ අපි මේ ඉදිරිපත් කරන කාරණා ඊටාම සියුම් ඒ වගේම ගැඹුරුයි. බැලු බැලමට ධර්මයේ ගැන යම්කිසි වැටහීමක් තියෙන කෙනෙකුට විතරයි සමහර කාරණා තේරුම් තේරුම් ගන්න හැකියාවක් තියෙන. ඇත්තටම අපේ සිත අපි හැම දෙයකටම මෙහෙවන බොහෝ වෙලාවට අපිට මිනිස්සු දිහා බැලුවම පේනවා හැමෝම සිතේ වහලෙක් වෙලා ඉන්නවා කියලා. තමන්ගේ සිතටම තමන් වහලෙක් වගේ කටයුතු කරනවා. සිත තුලයි මුළු ලෝකෙම හැදෙන්නේ. සිත තුලයි ඇත්තටම අපි ජීවත් වෙනවා කියනවා නම් ඒ කාරණේ තියෙන්නේ. සිතමයි. මේ ශරීර කෝඩෝ වහල් කරගෙන මෙසිත ක්‍රියාත්මක වෙනවා. මෙසිත කිසිම තැනක පණවන්න බෑ. මේක සකස් වෙනව නැති වෙනවා. අපිටම පේනවා ඒක. අපි එක් සිතක් උපදිනව පේනවා. ආයිගාමත තව සිතක් උපදිලා තියෙනව පේනවා. අපි මේ හිත මේ මොහොතේ ඊගාව සිත ඊගාව මොහොතේ අපි නොසි අපි අපි නොහිතපු දෙයක් සමහර විට හිතට එනවා හිත ගලනවා ගඟ වගේ එකක් ඉවර වෙනකොට තව එකක් ඒක ඇති වෙලා නැති වෙලා යනවා ස්ථාව එකක් උපදේ ඒකත් නැති වෙනවා තව එකක් විවේකයෙන් ගලනවා සිත සිත සිත වැල් ගලනවා ඉතින් අපි අධ්‍යයනය කරන්නේ අපේ මේ අපි හැම දෙයක්ම විඳින්නේ සතුට වේවා දුක වේවා සිතින්මයි සිතටයි දැනෙන්නේ සතුට දුක හැමදේම අපි ශරීරයේ වේදනාවක් ගැන කතා කරත් ඒකත් සිතයි විඥානය දැන ගැනීම කකුලේ කට්ටක් ගන්නත් යම් කිසි සීරීමක් තුවාලයක් සිදු වුණත් ඒ දැනෙන වේදනා විඥානයේ දැන ගැනීම සිතයි සිත මායාව මවනවා ඒ කියන්නේ එතනින් මේක ශරීරේ මේක ලෝකේ මේ මම මම කියලා කෙනෙක් ඉන්නවා මේ මේ සිත ශබ්ද සිත රූප සිත ශරීරයට දැනෙන උණුසුම සීතල තද ගතිය හුළඟක් ඇවිල්ලා වදිනකොට ශරීරයට දැනෙන ඒ වෙනස ඒ වගේම සුවඳ අපිට දැනෙනවා ගඳ දැනෙනවා වගේම අපේ දිවට රස දැනෙනවා ඊට අමතරව අපිට සිතුවිලිත් උපදිනවා සිත විසින්ම නැවතත් සිතුවිලිත් සකස් කරලා දෙනවා ඇත්තටම මේ බුදුන් වහන්සේ අපේ අපි හැම මොහොතෙදිම කතා කරන මේ පරයාය ගැන. නමුත් මේ මේ දේවල් අපිට ඇත්තටම මේ දේවල් අපිට දැනෙනවා. අපිට ශබ්ද ඇහෙනවා. අපිට රූප පේනවා. අපිට වර්ණ පේනවා. ආලෝකේ මේ ප්‍රසාද ගැන අපි මේ වචන කතා නොකලත් අපිට දැනෙන දෙයක් තියෙනවා. මේ නිසා අපිට අපිට විඳීමක් තියෙනවා. ඒ නිසාම අපිට දැනීමක් තියෙනවා. මේ මොන වචන කිව්වත් ඒක දැනීමක්. ඒ කියන්නේ විඥාණයමයි. ඒ කියන්නේ සිතයි. ඇත්තටම මේකේ මේ ධර්මයේ කෙනෙක් අපි දැන් ඉදිරිපත් කළා කියන මේක හරියට පැකේජ් එකක් වගේ. ඒ දේශනා මාලා එකින් එක එකින් එක එකින් එක සම්බන්ධයි. සිත හැදෙන හැටි රූපේ වේදනාව සතර සතිපට්ඨානය තුල පෙන්වන කාරණා හැම දෙයක්ම මේ සිතමයි පෙන්නුම් කරන්නේ. සිතක් කොහොමද හැදෙන්නේ කියන එකයි අපි දිගින් දිගට බලාගෙන ආවේ. මෙතනදී අපිට අවසානයේදී ආපු නිගමන තියෙනවා. පෙර මතකේ නිසා මේ සිත අතීතයත් මේ මොහොතේම සිතක් පවණයි. අනාගතයත් මේ මොහොතේම සිතක් පවණයි. අතීත සිතුවිල්ලක් ආවත් ඒක මේ මොහොතේ මේ මොහොතේ සිතක් පමණයි. අනාගත සිතුවිල්ලක් ආවත් ඒක මේ මොහොතේ සිතක් පමණයි. අපිට මේ පේන ඇහෙන මේ මොහොතේ ඇහෙන දේත් වර්තමාන ඒත් සිතක් පමණයි. අපි අතීතයක් ගැන හිතනවා කියන එකත් සිතුවිල්ලක්. මේ මොහොතේ සිතුවිල්ලක්. වර්තමාන සිතුවිල්ලක්. අනාගතයේ හිතනවා කිව්වොත් ඒක මේ මොහොතේ වර්තමාන සිතුවිල්ල. අපිට ශබ්දයක් ඇහුණොත් ඒක මේ මොහොතේ සිතුවිල්ලක් වර්තමාන සිතුවිල්ල. අපිට රූපයක් පෙවුනත් වර්ණයක් ඇහුණත් අපිට රස දැනුණත් ගන්ධයක් දැනුණත් මේක සිතක්මයි. අපි මේ සිත දකින්න ඕනේ. නමුත් මේකේ අපි මේ සිත බාහිර නෙමෙයි මේ බාහිර තියෙන දෙයක් අපි දකිනවා නෙමෙයි අපි ඇතුළෙන්ම හැදෙන බව දකින්න ඕනේ. අපි මේ පෙන්නපු පෙන්නපු පිළිවෙල මේ ධර්මය අපි පැහැදිලි කරපු පිළිවෙල අපි මේ නැවත අපට ලඝුකට දක්වන්නේ. එතකොට මේ එළියේ තේන සද්දයක් නෙමෙයි අපි අපේ ඇතුළාන්තයෙන්ම අපි සම්මුති ප්‍රඥප්ති තමයි සබ්දය කියලා අපි අපේ විඥානය දැනගන්නේ. අපේ විඥානය කියන්නේ කපුටෙක්ගේ සද්දයක්. අපේ විඥානයට ඕනි ඒකට රූපයක්. විඥානය හැසුරු කරන්නේ රූප වේදනා සංඥා සංකාර. ඒ හරහා ස්කන්ධය හරහා තමයි විඥානය දැනගන්නේ. ඒක නිසා ඒක රූපයක්. හැමතිස්සම සංඥාවක්ම වනවා. ඒ සංඥාව ප්‍රඥප්ති එයා දැනගන්න උත්සාහ කරනවා මේ සිත. ඒක නිසා එයා මොකක් හරි එකක් ඒකට ඒකට දානවා සම්මුති නාමයක් හදා ගන්නවා. ඇත්තටම මේ අපිට මේ පේන ඒ ඒ හැම එකක්ම අපි නම් වලින් තමයි කතා කරන්නේ. ෆෑන් එක, මේසේ, කබඩ් එක, ජනේලේ, ගස් කොළන් හැමදේම අපි ඉරහඳේ වගේ ගත්තත් දරුවෝ හැමදේම කතා කරන්නේ නම් වලින්. අපිට පේන්නේ සම්මුති ප්‍රඥප්ති එනාම එහෙම වෙන්න බෑ. ඒක වෙලා අපි දන්න බාහිර එහෙම දේවල් නැති බව. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. අපිට අවබෝධයි. අපි දන්නවා මේ හිත ඇතුලේ තමයි මේ සම්මුති නම් තියෙන්නේ දැන් අපිට ඒක තේරෙනවා අපි මානසිකාර්ය තමයි මෙහෙවල අපි මේ සත්‍ය දකින්න උත්සාහ කරන්නේ අපි දන්නවා ඉනින් රටවල කතා කරන භාෂාව වෙනස් කියලා එතකොට අපි දකිනවා මේ මේ නම් මේ භාෂාව මේ මේ හදාගත් එකක් කියලා නමුත් මෙතන මෙතන තියෙනවා දැනීමක් අනි දැනීම තුළ විඳීමක් ඒක ඒක හොඳ වේවා නරක වේවා දුකක් වේවා සැපක් වේවා මේ මේ මේ අපි අපි කොහොමද ඒ தත්වෙට එන්නේ සත් අපිට අපිට ඇත්ත අපිට ඇත්ත පේන්නේ අපි අර අපේ සිතුවිලිම තමයි පරිහරණය කරන්නේ අපි පේන රූපෙත් සිතුවිල්ලක් වෙලා ඇහෙන සද්දෙත් සිතුවිල්ලක් වෙලා අපි චිත්ත චෛසික තමයි. ඒ කියන්නේ අපි අපි මේ විඥානය දැන ගැනීම අපි සිතුවේ තියෙන්නේ සංඛාරා. ඒ සංඛාරා සිතුවේ තමයි අනිච්චාවත සංඛාරා හටගෙන නැති වෙනවා උපාද වය ධම්මිනෝ උපචිත්තන නිරුද්ධාන්ත එතනම හටගෙන එතනම නැති වෙනවා තේසං උපසම්මසුක ඒක දකින්න එක ඇතර මේ සත්‍ය දකින්න එක මේ හටගෙන නැති වෙනවා කියන එක ඔබ දකින්න නොවනේ උත්සාහ කරලා බලන්න. ඔබට දැනේ මේ ලෝකේ සත්‍ය කොහොමද කියලා. ඇත්තටම මේ පොතක තිබුණට බුදුන් වහන්සේ කිව්වා කියලා බුදුන් වහන්සේ මහණන් මහණෙනි ඔබ මේ ධර්ම දේශනා කරන්නේ මම කිව්වා කියලාද? නෑ ස්වාමීනි අපිට අවබෝධයි. ඇත්ත. අපි මේ සත්‍ය අපි මේ සත්‍ය හොයන්නේ. අපි මේ සත්‍ය මනසිකාර කරමින් සත්‍යමය දකින්න බලන්නේ. අපිට දැනෙනවා මේ සත්‍ය. මේ සිතුවිලි මායාවක් සත්‍යයක් නෙමෙයි කියලා. අපි එන එන හැම හැම සිතකටම සිහිය පිටවන්න. ඔබ කරලා බලන්න. එන එන හැම හිතකටම සිහිය පිටවන්න. බලන්න මේක ඇත්තක්ද කියලා. කොයිතරම් කොහම වුණත් උත්සාහ කරන්න. ඒකට කොච්චර කාලයක් යනවද කියලා අපිට කියන්න බෑ. හැබැයි ඔබ උත්සාහ කරත් ඒක පටන් ගන්න කොතනින් හරි පටන් ගන්න ඕනේ. මේ සිත දකින්නමයි පටන් ගන්න ඕනේ. එතකොට ඔබට ඒ ඒකමයි යෝනිසෝ මනසිකාරය. ඒක සීලයක් ආරකාන්ත සීලී. සිත දකින්න එකමයි ස්කන්ධය දකින්නවා කියන්නේ. ස්කන්ධය කියන්නේ විඥානයේ ස්කන්ධයෙන් යදෙන්නේ. ස්කන්ධය කියන්නේ එතකොට විඥානයමයි. ඒතර සිත දකින්නවා කියන්නේ ස්කන්ධය දකින්න කියන එකමයි. එතකොට ස්කන්ධයේ උදේවැය දකින්න සීලය ආරකාන්ත සීලය. ඒ කියන්නේ ස්කන්ධය හටගන්නව නැති වෙනව දකින්න කියන එකට තවත් විදියකින් කියන්නේ සිත හටගන්නව නැති වෙනව කියන එකම තමයි. අපි බලන්න ඕනේ අපේ හිතමයි. අතර බුදුන් වහන්සේ පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි. පටිසංකා යෝනිසෝ ගිලාන පච්චයන් පටිසේවා. පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවා. පටිසංකා යෝනිසෝ බේසච්ච පරික්කාරම් පටිසේවා. දැන් මේ සිව්පසේම මොන ඉරියව්වේ හිටියත් මොන දේ අපි ආහාරය ගන්න කියත් අපි සිවුරක් අඳින්න කියත් අපි ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාට මේ ධර්ම දේශනාවක් කරන වෙලාවට බුදුන් වහන්සේ කරන ඒකම තමයි ගියන් විදියට අපිටත් අපිත් මේ හැම ඉරියව්වකදීම අපි සිහිය පිහිටවන්න ඕනේ. හිත දකින්න ඕනේ. අපි ආරේකාන්ත සීලය ඇත්තටම රකින්නේ. අපි ආරේකාන්ත සීලේ ඉන්නවා. අපි හිත දකිනවා. හිත දකින්න එක ප්‍රතිපදාව. එතකොට ඔබ ඔබ එනේන සිත දකින්න උත්සාහ කරොත් ඔබට දකින්න ලැබෙනවා හැම සිතම. මුලින් මුලින් මගේ අරුණට ඇත්තටම ඔබට සිත පේන ගන්නවා හැම මොහොතෙම. එතන තියෙනවා සිහිය සතිය. ඒ සතිය ඇත්තටම අනිමිත්ත සමාධියක් තියෙනවා මේකේ. ඔබට දකින්න ලැබෙයි. මේ සිත එනවා යනවා ඊට පස්සේ ඔබට හිතෙනවා පොඩ්ඩක් එළියට යන්න ඕනි කියලා ඒ සිත එනවා ඊට පස්සේ ඔබ ඔබ හිතනවා දැන් යමක් හිතනවනම් ඔබ හිතනවනම් දැන් අතු ගන්න ඕනි කියලා ඒකත් ඔබට ඒ සිත එනවා දකින්නවා යනවා නැති වෙනවා දකින්නවා ඊට පස්සේ ඔබ ඉඳලා අතට ගන්නවා ඊට පස්සේ ඒ සිතත් ඇති වෙනවා නැති වෙනවා ඊට පස්සේ ඔබ කොළ දිහා බලනවා ඊට පස්සේ බලනවා කියන ඒ දකින්න සිත ඒ වාරණ හැඩත හැම තැනම සිත දකින්නවා ඊට පස්සේ අතු ගන්නකොට සද්දයක් එනවා ඒ සද්දත්ගේ ඔබට විඥාණයට දැනෙන හැමදේම විඥාණයට දැනෙන හැමදේම සිතමයි. ඒ හැමදේම ඔබට දැන අතු ගන්නකොටත් ඔබට එක්කොල ඒ යනවා ඒ එහෙට මෙහෙට වෙනවා හැම එකම ඊටසේ ඔබ ඔබගේ කකුලට දැනෙන තද ගතිය ඒ හැම එකම ඒ අතරේ කුරුල්ලන් කෑ ගන්නවා ඒ සද්ද ඒකත් සිත ඒත් එක්කම ඔබට හිතෙනවා හිතෙන දේවලුත් තියෙනවා. දැන් මේ ටික එකතු කරන්න ඕනි කියලා හිතෙනවා. ඒ සිත දැන් ඔබට හිතෙන මට දාඩියයි කියලා. ඊට පස්සේ ඒ සිත හැම සිතම දකින්න ඕනි. ඊට පස්සේ ඔබට හිතෙනවා දැන් මම මුණකට වද ගන්න ඕනි. ඒ සිත දකින්න ඔබ හැම එකම ඔබ සිහියෙන් කරනවා. සතර ඉරියව්වෙම සිහියෙන් ඔබ ඊට පස්සේ ඔබ කැම කන්න වාඩි වෙනවා. ඒකත් සිත දකින්නවා. ඊට පස්සේ ඔබට කවුරු හරි ඇවිල්ලා කතා කරනවා. එතකොට ඔබ ඒකට ඒසි ඔබේ සිත තමයි ඔබ දකින්නේ. මොකද ඔබට සතිය පිටලා තියෙනවා. ඒ සතිය අනිමිත්ත සමාධියක් තියෙනවා මෙතන. මේ සමාධිය ඔබ ඉන්නේ. හැබැයි අතරේ ඉරියව්වෙම. ඊට දැන් මේක මේක කවුරුත් කරනවා නෙමෙයි. දැන් ඔබ තුල වැඩෙනවා දැන්. සතිය පිටලා. ඊට පස්සේ දැන් අම්මා කතා කරනවා. ඒ ඒ ඒකත් ඒ ඒ කතා කරන එකත් ඔබට දැනෙනවා දැන් ඒක මම මේක හිතන්න ඕනිද කියලා දැන් ඔබ හිත මේක එච්චර තේරුමක් නැහැ. ඒ ඔබට දැනෙන හැම සිතක්ම ඔබට පේන්න ගන්නවා. ඊට පස්සේ ඒකට උත්තර දෙනවා. ඒ උත්තර දෙන්නේ දැන් මේක දැන් අම්මගේ හිත රිදෙයි කියලා ඒ එහෙමත් හිතනවා. ඊට පස්සේ ඒකට උත්තරයක්ත් දෙනවා. හැබැයි ඒක අදාළ නැහැ කියලා ඒක පැත්තකට ඒක එතනින් ඊට අයින් කරනවා. අල්ල ගන්නෑ. ඊට පස්සේ ඔබ නැවත අර කෑම බෙදන එක ඔයක සිහියෙන් සිත සිත යොමු වෙනවා. ඊට පස්සේ සිත ඊට පස්සේ එළවලු බෙදනවා, කෑම බෙදා ගන්නවා. ඒ හැම එකම බත් බෙදුවත්, ඒ ව්‍යංජන හැම එකම ඒ බෝංචි බෙදනවා. ඒ හැම එකම පරිප්පු බෙදනවා. හැම එකම සිතින් කරන්නේ. ඊට පස්සේ නැවත අතෝදනවා. ඒක සිතින් කරන්නේ. ඊට පස්සේ ඔබ මේසේ ගාවට ගෙනියන ඊට පස්සේ කකුල මෙහෙවන තියන බාඩි වෙන ඒක ඔක්කොම හිතින් කරන්නේ. ඒ ඔක්කොම සිත ඒ ඔබට සතිය තියෙනවා. ඔබ සමාධිය තුළ ඉන්නේ. ඔබ සතර ඉරියව්වේ සමාධියේ ඉන්නවා. ඔබට දැනෙනවා දැන් හැමදේම ඔබට දැනෙනවා. සතියට දැනෙනවා. සීය පිටවලා තියෙන්නේ. ඊට පස්සේ ඔබ නැගිටිනවා දැන් ඇති. ඔබට ඊට එක අර අනන කොටත් දැනෙනවා. මේ බෝංචි මේ පරිප්පු මේක මේක දැන් රසක් දැනුණාටත් ඒකත් දැනෙනවා. ඒක අදාළ නෑ වගේත් දැනෙනවා. දැන් මේ මගේ හිතෙන කියලාත් දැනෙනවා. දැනෙනවා මේ මේ කෙරේ මේ මම හිතනවා කියලා. ධර්මයේ දකින්න ඒත් එක්ක. එකකටවත් ඕන ඕනට වැඩිය රින්ගන්නේ සිතට. සිතට ඕනටට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඇයි මේ සිහිය තියෙනවා. සතිය පිට සමාධිය තියෙනවා. හැබැයි මේ යෝනිසෝමනසිකාරය මේ සිහියයි නෝනේ පිටවල තියෙන්නේ. හැබැයි මේ සමාධිය තියෙනවා අනිමිත් සමාධිය. හැබැයි මෙතන ශුන්‍යයි. ශුන්‍යතයි කියන්නේ දැන් එකකටවත් ඔබ ඔබ එකක් එකක්වත් ඔබ තුල සිත තුල රැඳිලා නැහැ. හැමතැනම අත්හැරෙනවා. ඒකට හේතුව අර මේ සිතයි කියන එක දකිනවා. මේ සිතත් මේක මායාව කියන එක දකිනවා. මේක නැති වෙනවා කියලාත් දන්නවා නුවණයි. අර තියෙනවා ඥානෙ. ඥානෙ කියන්නේ මේක සිතනව නෙමෙයි දැනෙන එකක්. එතකොට ඔබ ඒකකටවත් රිංගනලත් නැහැ. ඔබේ වෙලත් නැහැ. මෙතන හැමතැනදීම ඒ ඒක නිකන් අර සබදාම වගේ අර ක්‍රියාවලියක් විතරයි. ඒක ඒක එකකටවත් ඇලිලා නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවෙසා කියන තැනට එනවා. ඒකට රිංගලා නැහැ. ඒසේ හැම දෙයකකම මිදිලා. දැන් ඒකට දවල් වෙලා. දැන් ඊට පස්සේ ඔබ ආහාර වළඳලා ඉවරයි. ඊට පස්සේ ඔබ අතපය ඔතගෙන ඊට පස්සේ නැවත ඔබ යනවා ඔබගේ කාමරයට. එතකොට එතන සිතක් සකස් වෙනවා. දැන් යන්න ඕනේ. සිත සකස් වෙනවා ඊට පස්සේ එතනට යන එකට. ඊට වටපිට බලන හැම එකම සිත සකස් යනවා. හැම එකක්ම ඒ ඒ විදිහටම වෙන්න දෙනවා. ඔබ ඒව පාලනය කරන්න යන්නේ ඔබ බාහිර ඔබ දිහා බලන් ඉන්න වෙනින් කෙනෙක් වගේ. ඔබ බලන් ඉන්නවා චිත්‍රපට අර ටීවී එකේ යන දෙයක් බලන් ඉන්නවා වගේ ඔබගේ ඔබගේ කටයුතු දිහා බලන් ඉන්නවා. ඔබට මේ අත්දැකීම දවසක ලැබෙයි. ඒක සමාධියක්. ඒක අනිමිත්ත සමාධිය. හැබැයි මේක සිතක්වත් ඇලෙන්නේ නැතුව අතහැරෙන තැන අපි දකින්න ශුන්්‍යතාවයක් තියෙනවා. අපි සිතේ ඇත්ත දකිනවා. අපේ සිත ඒ මොහොතට සීමා වෙනවා. අපිට ඒක අපිට ඒක නුවණ සිහ සිත එදම විතරයි. සතිය එතනටම සකස් වෙලා මේක මේ මේ බාහිර නෙමෙයි හිත කියන එක එනවා. ඒකත් නැහැ කියන එක එනවා. ඒ එකක්වත් අල්ලගෙන යන්නේ එතන එතන එතන එතන ඇති වෙනව නැති වෙනව. අර උදේව විඥානේ ඔබ තුල පිහිටලා තියෙනවා එතකොට. දැන් ඔබ කාමරයට යනවා. වාඩි වෙනවා. ඒ හැම එකම ඊටසේ ඔබ ඒ කරන හැම දෙයක්ම ඊටසේ ඔබට යමක් සිතනවද? ඒ සිතන දේ පව දැන් මම විවේකව ඉන්නවා. හිතට මුකුත් අනවශ්‍ය විදියට එහෙම ගන්නෙ නෑ. යමක් යුතුය දෙයක් නම් ඒක කරා ඒකත් හිතනවා. හිත ඒක හිතට එනවා. එන දේ පේනවා. හැම දෙයක්ම සීයේ. දවසක්ම මෙහෙම ගෙවනවා. ඊට පස්සේ ඔබ යම්කිසි කටයුත්තක නියැලෙනවා. ඔබ පොතක් ගන්නවා. ඔබට හිතෙනවා මේ දේවල් ඔබට හිතෙනවා ලියන්න ඕනේ කියලා. ඔබ ධර්මයේ මානසිකාර කරනවා. සූත්‍ර පිටකයක් අරගෙන බලනවා. ඒ හැම එකම ඔබ හිතනවා දැන් මෙහෙම මෙහෙම කරන්න ඕනි කියලා. ඔබ හිතනවා මේ මනස මේ ඔබ මානසිකාරයට එනවා. මෙහෙම බුදුන් වහන්සේ දේශනා කරපු මෙහෙම දේශනයක් බලන්න ඔබට සිත සකස් වෙනවා. ඒ සිතත් ඔබ දකිනවා. ඒකත් ඔබ බලනවා. නමුත් ඒ ඔක්කොම මානසිකාර. ඒ සියරම සිත. ඊට පස්සේ ඔබ ලියන අකුරක් අකුරක් ගානේ හිතනවා. ඒක ඇත්තටම හිතුවේ නැතත් ඒ ඒ සිත ඔබට ඔබට සකස් වෙනවා. පෑන ගන්න ඕනේ. ඒක පෑන ගන්නකොට ඔබ සිත සකස් වෙනවා. ඊට පස්සේ අත තේන සිත සකස් වෙනවා. හැම දෙයක්ම හැම දෙයක්ම තියෙන්නේ මේ ඒ ඒ එතන එතන ඇති වෙනව නැති වෙනවා. දැන් කලින් අතු ගහපුවා මේ වෙනකොට නෑ. කලින් කනකොට තිබිච්ච මේ වෙනකොට නෑ. ඒක ශුන්‍යයි. ශුන්‍ය වෙලා. එතන ඒ ඒවට රිංගලා නැහැ, ඇලිලා නැහැ. ඒ උදේ ක්‍රියාවක් විතරක් වෙනවා. මෙතන සමාධියක් තියෙනවා. මේ අනිමිත් සමාධිය. හැබැයි මේ එක දවසින් ඔබට මෙතනට එන්න බෑ. අපි ඒක දන්නවා. අපි මේක පුරුදු පුහුණු වෙලා තියෙනවා. අපි අපි මුලින් මුලින් අපිට සිහිය පිටින්නේ විසිරෙනවා. එතකොට අපි අපිට කල්පනා වෙනවා ආ මේ හිත දකින්න ඕනි. ඊට පස්සේ අපි එක එක දෙයක් හිතින් කරනවා. ඊට පස්සේ ඒක හිත පේන ගන්නවා. ටිකක් වෙලා පාඩුවේ විවේකීව ඉන්න වෙලාවට හිත හොඳට පේනවා. සිතුවිලි එනවා පේනවා. සිතනවා පේනවා. ඒවා ඇති වෙනව නැති වෙනව පේනවා. හැම එකක්ම සිත. කකුලේ කට්ටක් යනවත් ඒක සිතක්. වේදනාව දැනුනොත් එක සිතක් hina hina එක හිතට ඒක මොකද්ද හිත ඒ ඒ හිත හිතට එන්නේ එක සිතක් බව දකිනවා ඒ ඒක තුල ඔබ පාලනය කරන්න යන්නේ ඔබ මේ බාහිරෙන් දකින මේ සාක්ෂිකරුවෙක් විතරයි ඒ ඒ ඒ ඒ එහෙම නුවණක් ඔබට එනවා ඥානයක් ඒක මේ මේ මේ සිතන එක සිතනවා නම් ඔබ ඒක ඒ මට්ටම නෙමෙයි මේ තියෙන්නේ. ඒ සිතන මට්ටම පුදුන් පු탁ජන මට්ටම. දැන් මෙතන ඔබ මානසිකාර කරොත් ඒකත් හිතනවා කියලා ඔබ හිතනවා. මක හිතන්න ඕනි කියලා ඔබ හිතලා හිතනවා. හැබැයි ඒක එතනට සීමා වෙනවා. ඒක ඊටාම වැදගත් ඒක ඊටාම වැදගත් කතාවක්. මේ ප්‍රායෝගිකව ඔබ ධර්මයත් එක්ක යනවනම් මේ ඔක්කොම සම්මුති නාම ඒ ගස් වල නම් ඒ සත්තුන්ගේ නම් මේ ඉර මේ හඳ මේ හැම එකම මේ මේ ගෙවල් මේ හැම එකම මිනිස්සු හැම එකම මේ දරුවෝ ඒවා මේවා හැම එකම හුදෙක් එකම ස්වභාවයකටපත් වෙනවා. මෙහෙම දකින්න ගන්නකොට. ඒවා අතර ඒවා අතර ඔබ ලොකු දෙයක් දකින්නේ වටිනාකම් ඒවා මේවා සේරම තුනී වෙලා ගිහිල්ලා සිතක් පමණක් වෙනවා. ඒක සිතක් පමණයි. සිතක් පමණයි. ඔබට දැන් ඔබ කරන දෙයක් වරදිනවා. එතකොට ඔබ ඒක සමහරට ඔබ පැය භාගයක් තිස්සේ ඔබ මානසිකාර කරලා සකස් කරපු දෙයක් ලියපු දෙයක් අවසානයේ ඔබට සිත සකස් වෙනවා තේරුමක් නැහැ කියලා ඊට පස්සේ ඔබ ඒ කොලේ ඉරලා දානවා අනවශ්‍යයි කියලා ඊට පස්සේ ඔබ ඒකට පසුතැවෙන්නෙත් නැහැ කාලේ ගියානේ කියලා හිතෙන්නෙත් නැහැ මේ මොහොත හැමතිස්සෙම මේ මොහොත විතරයි මේ මොහොත විතරයි තියෙන කියන එක සිතට එනවා. එතන මම මෙච්චර වෙලා ලිව්වා. එහෙම අර මේ අද දැන් ධර්මයේ නැති කෙනා විඳවනවා. හැම මෙතන විඳවන්නේ. එහෙම එහෙම ඒකත් හිත කියලා දකිනවා. මේ ලිව්වා කියලා හිතන්නේ හිතන්නේ. මේ මොහොත විතරයි. මේ මොහොතයි. හැම මොහොතම මොහොතයි. දැන් අර උදේ අතු ගාවා කියන එක ඉවර. ඒ මොහොත ඉවරයි. ඊට පස්සේ කෑව කියන එක මොහොත ඉවරයි. ඊට පස්සේ මේ දැන් ලිව්ව ඒ මොහොත ඉවරයි. ඒ මොහොත විතරයි ඉන්නේ. ඒ මොහොත විතරයි. මේ මොහොත විතරයි තියෙන්නේ. එහෙම පවතින්නෙත් නැහැ. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික මේ යන්නේ. දැන් ඇත්තට මෙහෙම සිත දකින්න එකම තමයි අපි ප්‍රතිපදාවේ තියෙන්නේ. මේ ස්කන්ධය දකින්න, ඇති වෙන නැති වෙන දකින්න. හා ලොකු දෙයක් වුණත් ඒකත් එක සිතක් විතරයි. ඒක ඒක ලොකු දෙයක් නෑ. එහෙම දේවල් නෑ. දැන් නමුත් අර සම්මුතිය තුළ අපි කතා කරන මේ කතා කරන එකත් සිතක්. මේ හැම වචනයක්ම හිතලා කියන්නේ සිතක්. මානසිකාරයක්. මේ සිත මේ දැන් කතා කරන එක මේ දැන් සිතක්. ඒ ඒ ඒකත් මේ මොහොතේ සිත. ඒ කණ එකත් මේ මොහොතේ ඒ ඒ කණ එක හපන එක දැනෙන එක ඒ ඔක්කොම සිත. මේ සිත දකින්න එක ඒ විපස්සනාව. ඒ විපස්සනා කියන්නේ ඒ සිත ඇති වෙනවා දකිනවා නැති වෙනවා දකිනවා. ඒ එක සිතක්වත් කෙනෙක් පුජ්‍යලෙක් තමන්ගේ කියන එහෙම එහෙම දෙයක් නෙමෙයි. මේ මේ පේන පේන බව විතරයි. මේ ඇහෙනවා ඇහෙන බව විතරයි. කෙනෙක් පුජ්‍යලෙක් එමෙන්නේ මේ මේ දැනෙන ස්වභාවය ඇහෙන එක විතරයි. පේන එක විතරයි. පාට විතරයි. හැබැයි මේ මේ කතාවේ අපි ගිය මාසේ මේ ප්‍රතිපදාව තුලත් මේ විදිහටම දැක්කා. දැන් මේ මාසේ මේ විදිහටම ප්‍රතිපදාවේ ඉන්නකොට අපිට දැනෙනවා මේ කාලෙත් එක්කලා හැබැයි සිත දකිනවා අපිට ඒක ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. මේක මේ සතිය අනිමිත්ත සමාධිය කියන තැන ඔබ හිතලා කරනව නෙමෙයි. ඒ කියන්නේ ඔබ මේ දකින්න එක හිතලා කරනව නෙමෙයි. ඊටාම සියුම්. ඊටාම ගැඹුරුයි. ඔබ දැන් මේ හිත දකිනවා. ඔබේ සිතම. නමුත් ඒක ඔබ හිතලා කරනව නෙමෙයි. මේ හිත ඔය යනවා ගමනක්. සිත් සිත්විලි ඇති වෙනව නැති වෙනව ඒක දකිනවා නුවණින්. ඒක දකිනවා. ඒ දකින්නකොටම දැන් ඒ දකින්නකොටම සිහියක් තියෙනවා. සතිය තියෙනවා. ඔබට මේ මේ ඇති වෙන මේ මේ දැන් මොකක් හරි දෙයක් ඇති වුණොත් ඒක නැති වෙනවා කියන එකත් සතිය තියෙනවා. ඒ මොහොතේම ඔබට දැනෙනවා මේක නැති වෙනවා කියලා. ඔබ ඔබට අවබෝධයක් තියෙනවා. සතුටක්වත් දුකක්වත් මොකක්වත් පවතින්නේත් නැහැ කියලා. කිසිම දැන් මේ සිතට එන කිසිම දෙයක් ඔබට එතකොට මේ ලස්සන කතාවල් නැති වෙනවා. ඕක ලස්සනයි මේක කැතයි. එහෙම දේවල් ඔබට මේක කැතයිද? අන්න එහෙම ගැටලුවක් එනවා. මේක ලස්සනයිද? එහෙම ගැටලුවක් එනවා. හැබැයි ඔබට ඔබටම 100ක් යනවා සතිය තියෙනකොට එනවා. ආ ඒක එහෙම තමයි මිනිස්සු හිතන්නේ කියලා දන්නවා. මේක හොඳයි කියලා හිතනවා මේක නරකයි කියලා හිතනවා. ඒක තමයි සම්මුතිය ඒක තමයි කියලා දන්නවා. හැබැයි ඇත්තටම ඔබට එහෙම ලොකු එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් අර අර ඒ ක්‍රියාකාරීත්වය තුළ ඒක ඒ විදිහටම සකස් කරලා යනවා. නැත් ඒ වෙන්න ඕනි කියලා දැන් වැරදුනා කියමු. දැන් කැත වුණා කියමු. එහෙම ඉතින් ඒක කැත කැත වෙන එක බාර ගන්නවා. ගැටෙන්නේ එහෙම එකක් එන්නේ නැහැ. ඒක තමයි සිත. ආ කැතයි. එච්චරයි. අලස්සන එච්චරයි. අර ලස්සන ලස්සනක් නෙමෙයි මෙතන. මෙතන කැත කැතක් නෙමෙයි. මෙතන සිතක් පමණයි. මේක දැකීම හරි නුවණක් තියෙනවා. මේක මේක මේක හරි ගැඹුරුයි. කෙනෙකුට කියන්නත් බෑ. මේකේ මේක නිකන් ක්‍රියාවලියක ස්වභාවය ඔබට ඔබට කෙනෙකුට කියා ගන්න බැරි දෙයක් මෙතන තියෙනවා. මේ මේ ධර්මය තුළ ඉන්න කෙනා මේ ඒ සිත දකිමින් මිදමින් යන කතාවේ දැන් අපි කියන්න ගියපට දැන් මේ දැන් අපි අපි මෙහෙම ප්‍රතිපදාව යනකොට අපිට දැනෙනවා අපේ අර තිබුණු මොකද්ද ගම් එක වගේ ඇලෙන ස්වභාවය ටික ටික ටික ටික තුනී වෙවි යනවා. දැන් මේ විදිහට ප්‍රතිපදාව ඔබ ඔබ යනවා සිත දකිමින් මිදමින් ඒක ඒක ඔබ පුහුණු වෙවි යනවා මුලින් මුලින් කරන්නේ වීරකෙන් මේක මුලින් උත්සාහ කළා තමයි ඔබ කරන්න වෙන්නේ ඔබට ඒක ඉබේම සිද්ධ වෙන්නේ ඒකයි මෙතන පංච ඉන්ද්‍රිය ධර්ම තියෙන්නේ සද්ධා කියන්නේ ඇත්ත දකින්න එක සිත දකින්න එක වීරිය කියන්නේ ඔබ ඔබ ඒ වීරියක් අරගෙන උත්සාහ කළා ඔබ සිත බලනවා මිදෙනවා. ඔබ සිත හැන සිත හැම සිතක්ම දකිමින් යනවා. සිහියෙන් යනවා. ඔබ සිත සිත ඔබ විපස්සනා වඩන්නේ මේ මේ විපස්සනා භාවනාව. මේ සිත දකින්න ඔබට සමතේ සතිය තියෙන්න ඕනේ. මේ සමත විපස්සනා මේ යුගන්ධන විදියට තමයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. නමුත් මේක මේ පොත්වලින් එහෙම කරන එකක් නෙමෙයි. ඒකත් සිතක් විතරයි. නමුත් මේ කතාවේ ඔබ මේ ප්‍රතිපදාව යනකොට ඔබේ සිතේ දියුණුවක් ලබනවා. ඒ දියුණුව තමයි මේ මේවා තියෙන වටිනාකම් නැති වෙවි යන එකක් තියෙනවා. ඒක ඔබට ඥානයකට දැනෙනවා. ඔබ හිතනවා නෙමෙයි දැනෙනවා. දැන් මං ඉස්සර වගේ ඇලෙන්නේ නැහනේ. ඉස්සර ගොඩක් මේවට ඇලුනා. ඉස්සර ගොඩක් මේවට කම්පණය වුණා. දැන් මම ගොඩක් මේවට කම්පණය වෙන්නේ සැලෙන්නේ ඇලෙන්නේ දැන් මේවා දෙක මගේ එච්චර ගනුදෙනුවක් නෑ වගේ ඒවා ඔහේ ඔහේ පින්තූරයක් වගේ නිකන් නිකන් ඔහේ පින්තූරයක් වගේ බිත්තියේ පින්තූර තියෙන ඔහේ අපිට ආબોධයක් තියෙන ඒව සත්වයේ මොකුත් නෑ කියලා අන්නේ වගේ ඥානයක් තියෙනවා ඒ සිත එනවා එනවා එනවා යන එච්චරයි. ඒක මේ ලොකු